තේරුම් ගන්න භව නිරෝධෝ නිබ්බාණං කියන කාරණාවත් මූසිල කියනවා සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්කන්ති වලින් තොරව දන්නවා දකිනවා මට ඥානයක් තියෙනවා සද්ධා රුචියෙන් තොරව අනුශ්‍රවයෙන් තොරව ආකාර පරිවිතක්කෙන් තොරව දිටි නිඥානක්කන්තියෙන් තොරව ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධයයි කියලා ඥානයක් මට තියෙනවා දැන් මෙතන හේතු ගන්නේ මොකද්ද මෙතන හේතු ගන්නලා පෙන්වුවේ සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක්. ඒ කියන්නේ තමන්ගේ කෝණයෙන් නැතුව. තමන්ගේ කෝණයක් නැහැ කියන විග්‍රහය. දැන් අපි ධර්මයක් ඉදිරිපත් කරයි තමන්ගේ කෝණයක් ඉදිරිපත් කරොත් එහෙම ඒ හරියයිද? හරියන්නේ නැහැ. ධර්මයේ ස්වභාවය සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක් කියන කෝණයෙන් තොරවයි. මට තේරෙන්නේ මෙහෙම. මං හිතපු විදියයි මෙහෙම. මට තේරෙන විදියයි මෙහෙම. ඒ විදිහට කාරණාවක් ඉදිරිපත් කරනවා කියන තැනදීම මේ ධර්මපරිය අර්ථානිත වෙලා නැහැ. එහෙනම් හැම වෙලේම හිතන්න මට තේරෙන විදියක් මම හිතපු විදියක් කියන කාරණාවෙන් තොරව අපට එඩිතර භාවයක් තිබිය යුතුයි අපට විසරද භාවයක් තිබිය යුතුයි මේක සත්‍යයක් මේක ධර්මයක් කියලා ඉදිරිපත් කරන්න. අපි එතෙන්ද ලං කරලා පෙන්නුවොත් මට තේරෙන විදිය මම හිතපු විදියයි මේ කාරණාව කියලා මම හිතන්නේ මෙහෙමයි කියලා මේක මට හිතෙච්ච විදිහක් කියලා. එතරින්ම කියවලා ඉවරයි මම මේ කියන්නේ ධර්මයක් නෙමෙයි කියලා. එතරින්ම කියවලා ඉවරයි මම මේ කියන්නේ ධර්මයක් නෙමෙයි කියලා. මගේ හිතලුවක් කියන්නේ කියලා. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපි යමක් ධර්මයක් ඉදිරිපත් කරනකොට අපි තුලේ විසරද භාවය අපි තුලේ වික්ත භාවය එය තිබිය යුතුමයි. ඒ කියන්නේ එතනින් අදහස් වෙලා තියෙන්නේ මූසිර ස්වාමීන් වහන්සේ කෙරුමක් කියන එක නෙමෙයි. හොඳට තේරුම් ගන්න. ඒකෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ දැන් අපි හිතන්නේ අපි අපි මොනවාරි අපි හිතපු දෙයක් කියනකොට අපි කෙරුවෙක් වෙනවා කියලා. ඒකමයි මාන්නක්කාරකම. ඒ කියන්නේ අපි හිතනවා අපට තනක් කෙරුවා කියලා ඒකේ. ඒ නිසා ඒක හැල්ලු කරලා කතා කරනවා. ඒක හැල්ලු කරන්න දෙයක් නැහැ. අපි යථාර්ථවාදීව අපේ හැඟීමක් නැත්නම් ඒ කියන්නේ අපට අපි අපට ලකුණක් එනවට කැමැත්ත නිසාම තමයි අපි වැදගත් කියලා ඉස්මතු වෙන්න ඕන නිසාම තමයි තමන් කෙරුමෙක් බව ඉස්මතු වෙන උන නිසාම තමයි අර මේ මට දෙරෙච්ච ගන්න මේ කියන්නේ. කියන්නේ වැදගත් නැහැ කියලා තමන්ව තහවුරු කරලා තමන් ඉස්මතු වෙන්න යනවා. ඒ කියන්නේ තමන්ගේ දෙයක් නේ කියන්නේ. එහෙම නැතුව තහත්වාදීව කියනකොට ධර්මය කතා කරන්නේ. එතකොට මං කල්නුත් පැහැදිලි කරා ධර්මයට ගරු කරනකොට ධර්මයෙන් දැන් අපි ගත්තොත් වෛද්‍යවරයාට ගරු කරන්නේ වෛද්‍යකමට මිසක් වෛද්‍යකමට කියලා බෙහෙත් වලට ගරු කරන්නේ කිව්වොත් දැන් අපි හිතන වෛද්‍යකමට ගරු කරනකොට බෙහෙත් වලට ගරු කරනවා. අර නලාවට ගරු කරනවා. අර බට ටිකට අර මේ සේලයිට් එකට ගරු කරන්න ඕන කියලා. නෑ නෑ. වෛද්‍යවරයාටයි ගරු කරන්න ඕන නැත්තේ. බෙහෙත් වලට නෙමෙයි. හැබැයි වෛද්‍යවරයා නිර්මාණය වුණේ එතනින්. එහෙනම් ධර්මයේ නිර්මාණය වෙච්ච කෙනෙකුට ගරු කිරීමක් කෙනෙකුට පොතට ගෞරව කරන්න ඕනේ, හඬට ගෞරව කරන්න ඕනේ. නෑ නෑ කෙනාටයි. එයාගේ තියෙන මාන්නකාරකමෙන් තිබ්බොත් එයාගේ තියෙන මමත්වයත් එක්ක එයාට ගරු කරන්න ඕනේ නැහැ කියන එකක් හරි එහෙම නැත්නම් ගරු කරන්න ඕනේ කියන එකක් හරි එතන තියෙන කාරණාව තියෙන්නේ මොකද්ද මමත් ඉස්මතු වීමයි ඒක හොඳට තේරුම් ගන්න එතකොට දැන් ඔන්න මූසිල ස්වාමීන් වහන්සේ කිසිදු ප්‍රශ්නයක් නැහැ තමන් කියන්නේ අද ඉදිරිපත් කළේ ධර්මයේ ලෝකෙට කියලා දෙන්න වෙන්නේ මම එක්ක නැත්නම් ලෝකෙට කොහොමද කියලා දෙන්නේ වෛද්‍යවරයෙක් එක්කනේ බෙහෙත් ටිකක් ලෙඩයකට බෙහෙතක් දෙන්න නිර්මාණය වෙන්නේ නැත්නම් කරන්නේ කොහොමද රොබෝ කෙනෙක් කියලා ලෙඩේ හඳුනගන්න කියනවා නැත්නම් බෙහෙත් ඇවිදලා කියනවා ඒ අඹෙන්න මේක බීපම් මේකෙන් බීපම් රෙඩිය සුව වෙනවා කියලා. වෛද්‍යවරයා කියන්නේ අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙකු ඉදිරිපත් කරන්නේ. එතකොට මෙහෙම කිව්වට පස්සේ මූසිල ස්වාමීන් වහන්සේගෙන් සවිට ස්වාමීන් වහන්සේ අහනවා තේන ආයස්මා මූසිලෝ අරහං කීනාසෝති. එහෙනම් මූසිල රහත්නේ. මූසිල අරහං